හොඳයි කවුරු සාදුකාරය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි අද දවසෙත් අපි උතුම් බුද්ධ දේශනාවක් තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ අද ගැඹුරු දේශනාවක් තෝරලා ගත්තා විඥානය ගැන ගොඩාක් දෙනෙකුට ප්‍රශ්න තිබ්බා මේ ගැන කියන්න කියලා. ඉතින් ඒ නිසා විඥානය ගැන තේරුම් ගන්න පුළුවන් විදිහේ දේශනාවක්. ගිහි කෙනෙකුට මරණාසන්න මොහොතක දේශනා කරපු දේශනාවක්. අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රය. අනාථ පිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේමයි සෝතාපන්න ඵලයට පත් වුනේ. ඒ සිදුවීම දන්නව නේද? අනාථ පිණ්ඩික සිටුතුමා ව්‍යාපාර කටයුතු කරපු කෙනෙක්. සවැත් නුවර ඉඳන් ව්‍යාපාර කටයුතු පිණිස රජගහ නුවරට නිතර යන්නේන කෙනෙක්. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච අලුතම වගේ උන්වහන්සේට ප්‍රථම ආරාම පූජාව හැටියට වේළුවනාරාමේ පූජා කරා. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ සිටී. මේ සුදත්ත කියන සිටුතුමා තමන්ගේ යාළුවෙක්ගේ නිවසට ව්‍යාපාර කටයුතු වලට ගියාම රජගහනුවර සුමිත්ත කියලා තමන්ගේ මිත්‍රයෙක්ගේ නිවසේ තමයි නවාතැන් ගත්තේ. ඒ නිවසේදී තමයි දවසක් දැනගන්න ලැබුණේ බුදු කෙනෙක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියන පණවිඩය. ඒ බුද්ධ කියන වචනය කනට වැටෙනවත් සමගම අර සංසාරිකව දියුණු කරපු පුණ්‍ය ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. පුදුමාකාර ආශාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේව දකින්න යන. රෑ තිස්සේ තමන්ගේ මිත්‍රයාගෙන් අහන්න පටන් ගත්ත මේ බුදුරජාණන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද උන්වහන්සේ මොන මොන ගුණයන්ද තියෙන්නේ? ඉතින් එයා කියන්න ගත්ත උන්වහන්සේ අරහන් නිකලිස් කෙනෙක්. සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දෙනවා. කිසිම ගුරුවරයෙක් උපදේශයක් නැතුව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. විද්‍යාචරණ සම්පන්න නොඑක් අවබෝධ ඥානය අපි කියන අෂ්ට විද්‍යා 15 චරණ කියලා මේ වගේ අවබෝධයට ගැලපෙන සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක් සුගත මේ ලෝකේ සුන්දරම නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන නිවනටපත් වෙච්ච කෙනෙක් ලෝක විදූ මේ සියලු ලෝකයන් සියලු ලෝක ධාතු අවබෝධ කරලා ඒවෙන් නිදහස් වෙච්ච කෙනෙක් අනුත්තර පුරිස ධම්ම සාරතී ඕනෑම කෙනෙක්ව দমনය කරන්න. නිවන පිණිස দমনය කරන්න දක්ෂයි විදි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් කෙනෙක්ව দমনය කරන නිවන පිණිස හික්මෝන. සත්තා දේව මනුස්සාන ඒ විතරක් නෙමෙයි දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මඟ පෙන්වන ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධ තමන් අවබෝධ කරගත් ධර්මය අන් අයට කියලා දෙන කෙනෙක්. භගවා පින්වන්ත කෙනෙක් මේ විදිහට භාග්‍යවන්ත කෙනෙක් මේ විදිහට අනාථ පින්ඩික කියන මේ සුදත් සිටුතුමාට අර මිත්‍ර බුදු ගුණ ගැන කියලා දුන්නා. රාත්‍රී කාලේ නිින්දට ගියේ මේ ගැනම හිත හිත. බුද්ධානුස්සතියමයි සිහි කරේ. බුදු ගුණම සිහි කර කර නිදාගත්තා. බුදු ගුණ සිහි කර කර නිදාගත්ත නිසා හිත නිින්ද තුල බුදු ගුණම සිහි වෙන්න පටන් ගත්තා. බුදු ගුණම අරමුණු කරගෙන හිතේ සමාධියක් ඇති වුණා සමාධි ආලෝකයක් පහළ වුණා රාත්‍රී මැදියම් කාලේ ඇහැරුණා ඇහැරලා බලනකොට අර බුද්ධානුස්සතිය සිහි කිරීම නිසා ඇතිවෙච්ච සමාධිය හිත එළිය වෙලා ආලෝකයක් පහළ වෙලා පරිසරයේම එළිය වෙලා පේන්න පටන් ගත්තා සුදත්තට හිතුණා දැන් නම් මේ එළිය වැටිලා ඉක්මනට යන්න ඕන බුදුරජාණන් වහන්සේව හම්බෙන්න කියලා ඉක්මනට එළියට බහැලා ඒ පාර අහගත්ත ඊයේ කලින් දවසේ රාත්‍රිය අහගත්ත පාර දිගී ගියා. ටික දුරක් යනකොට හිත ගැස්සුණා. හිත ගැස්සෙච්ච තැනින් අර සමාධිය බිඳිලා ගියා. බිඳුණා විතරයි සමාධි ආලෝකේ නැති වුණා. පරිසරයේ අන්ධකාරය එකපාරට පෙනුණා. විශාල බයක් ඇති වුණා මම මේ කොහෙද අතරමං වුණාද මහා කැලේ කරවලයි. ඒ සැනින් දේවතාවෙක් ගාථාවක් කියා හිටියා. සතං හත්ති සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුක්ත මණිකුණ්ඩලා ඒකස්ස පද වීතිහාරස්ස කලන්නාග්ගති සූලසින් කියලා එකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේව දකින්න කියලා යම් පියවරක් ඉදිරියට තියෙනවා නම් ඒ පියවරක වටිනාකම සූසැට බරණින් සරසපු කන්‍යාවන් 1000ක් ලැබුණා. ඊළඟට අස්වැයන් විලඟුන් මේ වගේ සරසපු ඇත්තු මුතුමැණික් වලින් සරසපු මේ ඇත්තු මේවා ලැබුණත් මේ භෞතික ලැබෙන මේ සම්පත් සියල්ලට වඩා අපි ලෝකේ වටිනවා කියලා සලකන මේ රන් රිදී මුතුමැණික් වලින් සරසපු ඒ කාලේ වටිනා හැටියට තෑගි දෙන්න ඔය ඇත්තු අස්සයෝ ඒවෙන් සරසලා නමුත් ඒ සියල්ලට වඩා බුදු කෙනෙක් දකින්න තියෙන පියවරක වටිනාකම සොලොස් කලාවෙන් එකකටත් වටින්නේ නැහැ කියන අනිත් බාහිර දේවල්. බුදු කෙනෙක් දකින්න තියෙන පියවරක වටිනාකම ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි කියනවා. මේ බුද්ධ කියන වචනේ අර ගාථාවත් එක්ක ආයමත් ඇහිච්ච සැනින් බුදුගුණ සිහි වුණා ආයමත් සමාධියට හිත වැටුණා. අඳුර අතුරු දහන් වෙලා ආලෝකේ පහළ වුණා ඇවිදගෙන ගියා. ඔය වගේ තුන් වතාවක් සමාධිය බිඳිලා තියෙනවා. මේ තුන් වතාවේම අර දෙවි කෙනා ගාථාව සිහිපත් කරලා බුදුගුණ සිහි කරලා බුද්ධානුස්සතියට හිත වැටෙන්න උදව් උපකාර කරා. බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන දෙකට අවදි වෙලා එලිමහනේ සක්මන් කරනවා. උන්වහන්සේගේ දිනචරියාවේ රාත්‍රී 12ට සිංහසීයාවෙන් සැතපෙනවා හිමිදිරි උදෑසන දෙකට අවදි වෙනවා. එලිමහනේ සක්මන් කර කර ඉඳලා උන්වහන්සේ ගහක් යට වාඩි වෙලා භාවනා කරනකොට ඈත දිහා දැක්කා කෙනෙක් එනවා අඳුනගත්තා. දුර ඈත තියාම කතා කරා සුදත්ත මෙහි ඉන්න කියලා. තමන්ගේ නම කියන වැහුණත් එක්කම විශාල සතුටක් ප්‍රීතියක් ඇති වුණා. ඇඟ කිලි පොලාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ළඟ ගිහින් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ ආගිය තොරතුරු අහලා ධර්ම දේශනා කරා. එදා ඒ දේශනාව ශ්‍රවණය කරලා පළවෙනි දවසේම උතුම් සෝවාන් ඵලයටපත් වුණා. පසුවදා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මිත්‍රයාගේ නිවසේ දානෙට වැඩම කරා. එදා දානමාන කටයුතු ඔක්කොම අවසන් වෙලා මේ සුදත් සිටුතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියන ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් දැන් මට නැහැ. ධර්මයෙන් තොර ජීවිතයක් නැහැ. ඒ ශ්‍රාවක සංඝයාගෙන් තොර ජීවිතයක් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර කියන්නේ විශාල ජනතාවක් ජීවත් වෙන ශාස්ත්‍රීය නගරයක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වැඩම කරන සේක්වා ඔබ වහන්සේට අවශ්‍ය සියලු ආරාම ඒ ගොඩනැගිලි විහෙර විහාර මං හදලා ඒ සියලු පහසුකම් සලස්සන්නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මගේ ආරාධනාව පිළිගන්න සේක්වා කියලා ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ නිහඬව ඒ ආරාධනය පිළිගත්තා. සුදත්ත සිටුතුමාට බොහෝම සතුටුයි. ඉක්මනට ආවා සවැත්වලට. එන අතරතුරත් මග දිගට තමන්ගේ යාළු මිත්‍රයන්ට කියා හිටිය බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. උන්වහන්සේ මගේ ආරාධනාව පිළිගත්තා. මම මේ ආරාමයක් හදන්න යන්නේ. ගිහිල්ලා මුළු නගරේ පුරාම ඉඩකඩම් බැලුවා. හොයාගෙන හොයාගෙන යනකොට ඇස ගැටුණා ඉඩමක්. ඒ ඉඩම සාමාන්‍ය ඉඩමක් නෙමෙයි. ලෝකේ සියලු බුදුරජාණන් වහන්සේලා සේවනය කරන අවිදහිත පුණ්‍ය භූමි හතරක් තියෙනවා. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති ස්ථාන හතරක්. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙන්නේ බුද්ධ ගයාවේ වජිරාසන පුණ්‍ය භූමිය මත. ඒක වෙනස් වෙන්නේ නැති තැන. හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නේ එකම භූමියක් මත ඉඳගෙන. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කරා. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම දිවි ලෝකෙට වැඩම කරලා අභිධර්ම දේශනේ පවත්වලා රන් ඉනිමගක් මවල අහසේ ඉඳන් වැඩම කරලා සියලු දෙනාට තුන් ලෝකයෙන් විවර කරගෙන වඩින්නේ. ඒකට කියනවා ලෝක විවරණ මහා ප්‍රාතිහාරය කියලා. වැඩම කරලා දක්ෂින ශ්‍රී පාදයේ තියන එකම තැනක. අද කියන්නේ සංකස්ස කියලා. හැම බුදු කෙනෙක්ම සේවනය කරන තැනක්. ඊළඟට බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතේ වැඩිම කාලයක් වැඩ සිටින්නේ එකම ස්ථානයක් තුල. ඒ තමයි සවැත් නුවර ජීතවනාරාම භූමිය. ඒ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය ඉදිවෙන තැනමයි මීට කලින් කපුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ওই ජේතවනාරාම භූමියේ ගන්ධ කුටි ඉදි වෙලා තිබිලා තියෙනවා. ඒතර මේ ස්ථාන හතර සෑම බුදු කෙනෙක්ම පරිහරණය කරන අවිධහිත භූමි හැටියට සඳහන්. එතකොට එවැනි භූමියක ආරාමයක් නිර්මාණය කරන්න සංසාරිකව මහා පිනක් ඒ වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරගෙන එන කෙනෙකුට තමයි ඒ අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඉදම දකින්නවත් එක්කම අර සංසාරිකව දියුණු කරපු පාරමී ධර්මයන්ත් එක්ක මේ ඉඩබම තමයි බුදුරජාණන් වහන්සේට සුදුසු කියන හැඟීම ඇති වුණා. කොයි ක්‍රමෙන් හෝ මේ ඉඩම මිලදී ගන්නවා කියලා හොයලා බැලුවා. ඉඩමේ අයිතිය තිබ්බේ රජතුමාගේ පුතාට. කුසල රජතුමාගේ ජේත කියන කුමාරයාගේ අතේ තමයි මේ ඉඩමේ අයිතිය තිබුණේ. ගිහිල්ලා කුමාරයාගෙන් ඉල්ලපු වෙලාවේ කියා හිටියා මේ ඉඩම කිසිම ක්‍රමයකින් දෙන්න අදහසක් නැහැ. ඒ නිසා කල්පනා කරා පිය රජතුමාගේ හිතවතේ එකපාරට හිත රිදවන්නත් බෑ. ඒ නිසා ගන්න බැරි විදිහේ විශාල මිලක් කිව්වොත් ඔය අදහස අතහරින්. ඒ නිසා කිව්වා මේ ඉඩම මම අන් කහවණු අතුරලා මුළු ඉඩම පිරෙන්න අතුරපු කෙනෙකුට මිසක් එවැනි මුදලකට මිසක් දෙන්නේ නැහැ කියලා. සිටුතුමා ඇවිල්ලා තමන්ගේ ගබඩාවල තිබ්බ රන් කහවණු 18 කෝටියක් ගැල්වල පුරවලා ගෙනිහින් ජේතවනාරාම භූමිය පුරා ඇතිරුවා. අතුරුල පණ විඩයක් කැරිය ඔබේ ඒ ඉල්ලීමට අනුව ඔන්න කහවණු අතුරුලා තියෙන භූමිය බලලා පවරන්න කියලා. ලබා දුන්න 18 කෝටියක් වියදම් කරලා ජේතවනාරාම භූමිය මිලදී ගත්තා. තවත් රන් කහවණු 18 කෝටියක් වියදම් කරලා ආරාම ගොඩනැගිලි හැදුවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සඳුන් ලීයෙන් වහන හතකින් යුක්ත සත්මහල් ප්‍රාසාදයක් හදලා තියෙනවා. ඊළඟට ධම්සභා මණ්ඩපයක් දානශාලා ස්වාමින් වහන්සේලාට වෙන වෙනම කුටි සක්මන් මළු ආදී මුළු සම්පූර්ණ ආරාමයක් විශාල ආරාමයක් ගොඩ නැගුවා. ගොඩනගලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළ උන්වහන්සේගේ වැඩම කිරීම නිමිත්තෙන් ඒ උත්සවයට ආරාම පූජා කිරීමේ උත්සවයට තවත් රන් කහවණු 18 කෝටියක් අයින් කරා. ඒ නගරයේ සෑම තැනකම දන්සැල් දාලා දුගී මගේ යාචකයන්ට දන්සැල් දුන්. නගරේ වීදියක් වීදියක් පාසා සැරසුවා. සරසන සුදු වැලි අතුරලා බුදුරජාණන් වහන්සේ වඩින භූමියට විශාල උත්සවයක් සංවිධානය කරලා තවත් 18 කෝටියක් වියදම් කරලා ඒ භූමිය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙනුවෙන් සංඝ සතු කරලා පූජා කරා. ඒතර ඒ විදිහට තමයි සුදත්ත සිටුතුමා තමන්ගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අවිදහිත පුණ්‍ය භූමියක් වෙන සවැත්නුවර ජේතවනාරාම පුණ්‍ය භූමිය පූජා කරගත්තා. එතකොට අද ওই තියෙන ආනන්ද බෝධීන් වහන්සේ රෝපණය කරේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ ඉල්ලීමකට අනුව තමයි එතුමාගේ අතින්ම තමයි ආනන්ද බෝධිය රෝපණය වුනේ. එතකොට මේ සිටුතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච දවසේ ධර්මය අහලා සෝවාන් ඵලයටපත් වුණාට යම් ප්‍රමාදී ජීවිතයක් තමයි ගත කරේ. ව්‍යාපාර කටයුතු කරනවා. නිතරම දැන් ජේතවනාරාමේ හදන්න ඊවැ අඩුපාඩු හොයලා බලන්න කාලය ගත කරා. ස්වාමින් වහන්සේලාට අප උපස්ථාන කිරීම බුදුරජාණන් වහන්සේ ගැන හොයලා බලන්න. එතකොට ඒ වගේ දේවල් ව්‍යාපාර කටයුතු Tamanට දූ දරුවෝ හිටියා. එතකොට ඒ අයගේ කටයුතු නිසා ගැඹුරු ධර්මයක් එතනින් එහාට පුරුදු කරන්න ඉතුරු මාර්ගඵල කරා යන්න ලොකු වීරියක් උත්සාහයක් ගත්තේ නැහැ. නමුත් ධර්මාවබෝධයකින් හිටිය පින් දහම් කරගෙන ඒ ධර්මයේ මෙනෙහි කරගෙන හිටිය. ඉතින් ඔහොම ඉඳලා මරණාසන්න මට්ටමට පත් වුණා. හදිස්සියෙම අසනීපයක් හැදිලා අසාර්ථි මට්ටමට පත් වුණා. පත් වෙලා අනාථ පින්ඩික සිටුතුමා තමන්ගේ සේවකයෙකුට කතා කරලා කියනවා ඔබ ඉක්මනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පළමුව වන්දනා කරන්න මේ වන්දනා කරන්නේ අනාථ පින්ඩික සිටුතුමා කියලා. බුදුරජාණන් වහන්සේට කියා සිටින්න කිව්වා අනාථපිණ්ඩික සිටුතුමාට බොහෝම රෝග තත්ත්වයක් හටගෙන දැන් රෝගී එන්න එන්නම වැඩි වෙනවා බොහෝම අසාධ්‍ය මට්ටමින් ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේට දැනුම් දෙන්න කියනවා. ඊළඟට ඔබ යන්න කිව්වා දෙවණියට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටින කුටියට. ගිහින් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා කියන්නේ කිව්වා අනාථපිණ්ඩික සිටුතුමාට දැන් බොහෝම අසාධ්‍යයි අසනීපයි එන්න එන්නම රෝග තත්ත්වේ වැඩි වෙනවා. ඒ නිසා ඉක්මනට සිටු මැදුරට පුළුවන් නම් වැඩම කරන්නයි කියලා අණවිඩයක් දුන්නා. ඒකට බුදුරජාණන් වහන්සේට නෙවෙයි එන්න කි. සාරිපුත්ත මහරහතන් වහන්සේට පණවිඩයක් කැරි. බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න කැමති වුණෙත් නැහැ. වික්ෂුන් වහන්සේලා අතර ලොකු පැහැදීමක් තිබ්බ සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි. ඉතින් එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක එකතු වෙලා පිණ්ඩපාතේ වැඩම කරලා හවස් වරුවේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ සිටු මාලිගාවට සිටු මැදුරට වැඩම කරා. ගියාට පස්සේ ආසනයක් පනවලා තිබුණා. ඒ රෝගාතුර වෙලා හිටපු තැන ආසනයක් පනවලා තිබුණා. මේ ආසනයේ වැඩ ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ හාම කොහොමද සිටුතුමනි ඔබේ රෝග තත්ත්වයේ ඉන්න ඉන්න වැඩි වෙනවද අඩු වෙනවද ඔබට ඉවසන්න පුළුවන්ද මේ විදිහට ආ ඉස්ලාම් කෙනෙක් ළඟට ගියාම අහන්නේ රෝගේ කොහොමද දැන් සනීපයිද ඉන්නේ නඩු වෙනවද වැඩි වෙනවද කියලා ඉස්සෙල්ලා රෝග තත්ත්වය ගැන කතා කරා ඒ වෙලේ ඔන්න බලන්න මරණාසන්න මොහොතක දැනෙන වේදනාව අනාථ පින්ඩික සිටුතුමා විස්තර කරන අනේ ස්වාමීනි මට නම් නමේ බන්තේ සාරිපුත්ත කමනියන්න යාපනිය මට ඉවසන්න බෑ මේ වේදනාව එන්නේ එන්නම වැඩි වෙනවා. මේ දුක් වේදනාවන් එන්නේ එන්නම වැඩි වෙන උපමා තුනකින් කියනවා. ස්වාමීනි හරියට බලවත් පුරුෂයෙක් තියුණු සැතක් පිහියක් අරගෙන මගේ මේ හිස හිස් මුදුන තීරු තීරු වලට පලනවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලින් දැනෙනවා කියන. ඊළඟට කියනවා ස්වාමීනි ඒ විතරක් නෙමෙයි බලවත් පුරුෂයෙක් තියුණු වරපටක් කඹයක් අරගෙන මගේ හිස වටා වෙලලා දෙපැත්තට කිටි කිටි ගාලා තද කරලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුලෙන් දැනෙනවා කියලා. අපි කියන්නේ සාමාන්‍ය ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. ඒකට ඒ වගේ ඒ කාලේ උපමාවකින් කියන හැටි වේදනාව. ඊළඟට කියනවා ස්වාමීනි ඒ විතරක් නෙමෙයි. මස් කපන කෙනෙක් හරි මස් කපන මිනිස්සයාගේ ගෝලයක් හරි තියුණු පිහියක් අරගෙන හරකෙක්ව තීරු තීරු කපන්නේ අන්නේ වගේ මගේ බඩ මස් කපන පිහියකින් තීරු තීරු කපනවා වගේ අදිමාත්‍ර වේදනාවක් කුස ඇතුලෙන් දැනෙනවා කියන. ඒතර බඩේ අමාරුව කුස ඇතුලේ විශාල වේදනාවක් දැනෙනවා හරියට මස් කපන පිහියකින් තීරු තීරු කපනවා වගේ කියන. ඊළඟට කියනවා ස්වාමීනි ඒ විතරක් නෙමෙයි බලවත් පුරුෂයෝ හතර දෙනෙක් මාව අද්දෙකිනුයි කකුල් දෙකිනුයි උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ අදිමාත්‍ර වේදනාවක් 1000ක් මුළු ඇඟේම තියෙනවා කියන කියන්නේ මුළු ඇඟම දනවා ඇඟම පිච්චෙනවා වගේ දැනෙනවා කියනවා. මුළු මරණාසන්න මොහොතක දැනෙන වේදනාව. ඒ වෙලේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන අනේ ස්වාමීනි මේ වේදනාව එන්න එන්න වැඩි වීමක් මිස අඩු වීමක් නම් නැtei කියලා. එතකොට ඒ තරම් මරණාසන්න වේදනාවක් දැනුණා සිහියෙන් නෙමෙයිද ඉන්නේ සිහියෙන් අන්න සති ඉන්ද්‍රිය තියෙනවා සෝවාන් වෙච්ච කෙනාට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ පිළිట్లా තියෙන. එතකොට සිහිය මුලා වෙලා නැහැ. සිහියක් තියෙනවා හොඳට සිහිනුවන. ඒ වෙලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා සිටුතුමනි ඔබ දැන් ඒ වේදනාවට හිත යොමු කරන්නේ නැතුව මේ කියන ධර්ම කරුණු ගැන හොඳ සිහියෙන් හිත පිහිටවලා මේ විදිහට හික්මෙන්න කියනවා. තස්මාතිහ ගහපති එවන් සික්කිතබ හික්මෙන්න කියනවා මේ විදිහට. න චක්කුම් උපාදිස්සාමි. උපාදිස්සාම කියන්නේ ඇහැට බැඳෙනවා. බැඳී යනවා. න චක්කුම් උපාදිස්සාම මේ ඇහැට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට කියනවා නච මේ චක්කු නිස්සිතං විඥානං භවිස්සතිති. ඇහැට බැඳිච්ච විඥානය පවත්න්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. ඔන්න ඔය විදිහට මේ කරුණ ටික ඉස්සලා හොඳට තේරුම් ගන්න. ඇහැට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. ඔන්න පළවෙනි අවවාදය. ඇහැට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියලා. ඊළඟට කියනවා කනට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. කනට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියන හික්මෙන්න කියනවා. නාසයට බැඳෙන්නේ නැහැ කියන හික්මෙන්න කියනවා. නාසයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. දිවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න දිවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. කයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්න කියනවා. මනසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න මනසට බැඳිච්ච මනෝවිඤ්ඤාණය පවත්න්නේ නැහැ කියලා හික්මෙන්න කියන. උන්නේ අවවාදී තමයි පළවෙනියට කරන්නේ. එහෙනම් ඇහැට නොබැඳී ඉන්නේ කොහොමද? කොහොමද ඇහැට බැඳෙන්නේ නැතුව හික්මෙන්නේ? ඇහැ අනිත්‍ය වශයෙන් වඩන්න ඕන. ඇහැ අනිත්‍ය වශයෙන් සිහි කරන්න සිහි කරන්න තමයි ඒ ඇහෙන් හිත මිදෙන අවබෝධයෙන් කලකිරෙන අනිත්‍ය වශයෙන් බලනකොට අවබෝධයෙන් කලකිරෙන නිබ්බිදායි. අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. ඊළඟට විරාගය ඇති වෙනවා. නිබ්බින්දම් විරජ්‍යති නොඇලෙනවා. ඒකට නොඇලී ඉන්න පුළුවන්. විරාගා විමුච්ඡති. නොඇලෙනකොට හිතේකින් මිදෙනවා. අන්න ඇහැට නොබැඳී ඉන්නම් ඇහැ අනිත්‍ය වශයෙන් සිහි කරන්න ඕන. ඊළඟට ඇහැට බැඳෙන්නේ මොකෙන්ද? විඥානය හරහා සිතකින් සිතුවිල්ලකින් තමයි ඇහැට බැඳෙන්නේ. එතකොට ඇහැට බැඳිච්ච විඥානයක් සිත පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන එහෙනම් ඒ ඇහැට බැලිච්ච ඇහි හටගන්න යම් විඥානයක් ඇද්ද ඒක අනිත්‍ය වශයෙන්ම සිහි කරන්න කියන. ඒකට ඒක තමයි පළවෙනි අවවාදය. එහෙනම් මේ දේශනාව දිගයි මම කෙටියෙන් කරගෙන යන්නේ. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හයට බැඳෙන්නේ ආයතන හයට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. එහෙනම් ආයතන හයත් අනිත්‍ය වශයෙන් සිහි කරන්න ඕනේ ආයතන හයට බැඳිච්ච විඥාණය අනිත්‍ය වශයෙන්ම සිහි කරන්නට ඕනේ. ඔන්න පළවෙනි අවවාදය. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා සිටුතුමනි ඒ විතරක් නෙමෙයි ඔබ මේ විදිහටත් හික්මෙන්න කියනවා. රූපයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඇහැට පේන රූපයට බැඳිච්ච විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට ඒ විදිහටම කියනවා කනට ඇහෙන ශබ්දයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ශබ්දයට බැඳිච්ච සිත විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. ගඳ සුවඳට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ගඳ සුවඳට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. රසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. රසයට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. කයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. කයට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. අරමුණට මනසට එන්නේ අරමුණ වලට බැඳෙන්නේ නැහැ කියලා හික්මන්නේ අරමුණට බැඳී ගිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මන්නේ. දැන් මේ කියන්නේ මොන ආයතන ගැන? බාහිර ආයතන. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණ. ඒ බාහිර ආයතන හයත් අනිත්‍ය වශයෙන් සිහි කරන්න නොබැඳී ඉන්නවා. බාහිර ආයතන හයත් අනිත්‍ය වශයෙන් සිහි කරන්න සිහි කරන්න ඒවා කෙරෙහි අවබෝධයෙන් කලකිරීමක් ඇති වෙනවා. නිබ්බින්දා. අවබෝධයෙන් කලකිරෙනකොට ඒ කෙරෙහි නොයැලෙන නිබ්බින්දම් විරජ්‍යති. නොයැලමක් ඇති වෙනවා. නොයැලෙනකොට ඒකෙන් හිත මිදෙනවා විරාගා විමුච්ඡති. එහෙනම් බාහිර ආයතන හයත් ඒ ආයතන මුල් කරගෙන බැඳෙන විඥානයත් අනිත්‍ය වශයෙන්ම සිහි කරන්න කියන. ඔන්න දෙවෙනි අවවාදය. දැන් මේ කොයි වගේ කෙනෙකුටද මේ වගේ ගැඹුරු බණක් කියන්නේ? සෝවාන්. ඊළඟට අවස්ථාව මරණ මංචකේ. මරණාසන්න මොහොතක ඒ තරම් කායික වේදනාවක් දැනෙද්දි තමයි මේ වගේ ගහම්බීර ධර්මයක් කියලා දෙන්නේ. ඊළඟට ඔන්න විඥාණය ගැන තේරුම් ගන්න පුළුවන් ඔබට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා අනාථපිණ්ඩික සිටුතුමනි මේ විදිහටත් හික්මෙන්න කියනවා. න චක්කු විඥානං උපාදිස්සාමි. ඇහි හටගන්න චක්කු විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. නච මේ චක්කු විඥාන නිසිතං විඥානං භවිස්සති. ඇහි හටගන්න චක්කු විඥාණයට බැඳෙන්නා වූ විඥානයක් ඇද්ද? ඒකටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඔන්න එහෙනම් ඇහි විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හිතෙන්න ඕනේ. ඒ විඥාණයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හිතෙන්න ඕනේ. එහෙනම් ඇහි විඥානේ දැන් ඇහැයි රූපයයි විඥාන එකතු වෙනුනේ ඇහි ස්පර්ශය. එහෙනම් ඇහි විඥාණයට බැඳෙන්නේ මොකකින්ද? ඒත් විඥාණයෙන්ම ඒ විඥාණයට බැඳෙන්නේ බැඳීමක් ඇති වෙන්නේ. එතකොට ඇහි විඥාණයට චක් විඥාණයටත් බැඳෙන්නේ නැහැ කියලා හිතෙනවා. ඒ විඥාණයට බැඳිච්ච තවත් විඥානයක් පවත්තන්නේ කියලා හික්මනවයි කියන්නේ සිතයි සිතුවිලි. එතකොට සිතයි සිතුවිලි කියන එක දෙකක් කියලා තේරෙනවා. මේ සිතකට ඇහි හටගන්න සිතට බැඳෙන්නේ සිතුවිල්ලකින්මයි. තවත් විඥානයක් හරහාමයි දැනගැනීමක් හරහාමයි. එතකොට ඒ ඇහි හටගන්න චක්කු විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඒ චක්කු විඥාණයට බැඳී ගිය විඥානයක් පවත්තන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. කනේ හටගන්න සෝත විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න සෝත විඥාණයට බැඳී ගිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. ගහන විඥාණයට බැඳෙන්නේ නැහැ නාසයේ හටගන්න විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න ඒ විඥාණයට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. දිවේ හටගන්න විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න ඒ දිවේ හටගන්න විඥාණයට බැඳී ගිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. කාය විඥාණයට කයේ හටගන්න යම් විඥානයක් ඇද්ද ඒකට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඒ විඥාණයට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. මනසේ හටගන්න විඥානය. මනසයි අරමුණුයි විඥානය එකතු වෙන්න ඕනේ. ස්පර්ශයක් වෙන. එතකොට මේ මනෝ විඥාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඒ විඥාණයට බැඳී ගිය සිත විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. එහෙමනම් ඒකට මොකද්ද කරන්න ඕනේ? ඒ විදිහට හික්මෙන්න නම් විඥාන හයත් අනිත්‍ය වශයෙන් වඩන්න ඕනේ. ඇහි හටගන්න චක්කු විඥානේ, කනේ හටගන්න සෝත විඥානේ, නාසයේ හටගන්න ගහන විඥානේ, දිවේ හටගන්න ජීවහා විඥානේ, කයේ හටගන්න කාය විඥානේ, මනෝ විඥානේ කියන මනසේ හටගන්න මේ විඥාන හයම අනිත්‍ය වශයෙන් සිහි කරන්න ඕනේ. නාම රූප නිසා හටගත් විඥානේ නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා විඥානේ අනිත්‍ය වශයෙන් සිහි කරනකොට ඒ විඥාණයටත් නොබැඳී ඉන්න පුළුවන්. ඒ විඥාණයට බැඳිච්ච යම් සිතක් තියෙනවනම් ඒ සිතෙනුත් නොබැඳී ඉන්න පුළුවන්. ඒ සිතෙත් යථා ස්වභාවයම අවබෝධ කරන්න පුළුවන්. අන්න එහෙනම් විඥාන හයත් අනිත්‍ය වශයෙන් සිහි කරන්න කියනවා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්වන ගෘහපති දැන් මේ ගිහි කෙනෙකුට දේශනා කරන ධර්මයක්. මේ විදිහට හික්මෙන්න කියනවා ඇහි ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න ඇහි ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. දැන් අර කරුණු තුනම වේද වෙනම කියපු එකතු කරනවා. ඇහැයි රූපයයි විඥානය එකතු වීම ඇහි ස්පර්ශය. ඒකට ඒ ඇහි ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඇහි ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්න්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. එනකොට පේනවා හැම තැනම විඥානේ නැද්ද? තියෙනවා. ඊළඟට කනේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. කනේ ස්පර්ශයට බැඳී ගිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. නාසයේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඒ ස්පර්ශයට බැඳී ගිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. දිවේ ස්පර්ශයේ දිවයි රසයයි විඥාන එකතු වීම. ඒ දිවේ ස්පර්ශයටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. දිවේ ස්පර්ශයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. කයේ ස්පර්ශයට කයයි පහසයි විඥානය එකතු වීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන් කියනවා. ඒ කයේ ස්පර්ශයට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන් කියනවා. මනසයි අරමුණු විඥානය එකතු වීම. මනසේ ස්පර්ශයටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන් කියනවා. ඒ ස්පර්ශයට බැඳිච්ච සිත විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. එහෙනම් දැන් මේ කියන්නේ ස්පර්ශ ආයතන හයත් ඇහැ රූප විඥානය. ඇහි ස්පර්ශය. කනයි ශබ්දේ විඥානය. කනේ ස්පර්ශය විදිහට ඒ තින්නම් සංගති පස්සෝ කියන කරුණු තුනක එකතු වීම නිසා හටගන්න ස්පර්ශය අනිත්‍ය වශයෙන්ම බලන්න කියලයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පෙන්නලා දෙයි. එතකොට මේ ස්පර්ශ ආයතනයටත් බැඳෙන්නේ නැතුව ස්පර්ශ ආයතනයට නොබැඳී ගිය විඥානයකොත් පවත්වන්න පුළුවන් වෙනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නවා ගෘහපතිය මේ විදිහටත් හික්මෙන්න කියලා. දැන් මේ මරණ මංචකයේ ඉන්න අරතරන් කායික වේදනාවක් දැනෙන කෙනෙකුට කොයිතරම් ගැඹුරු බණක්ද කියන්නේ මේ. ඊළඟට කියනවා ඇහි ස්පර්ශයෙන් හටගන්නා වූ යම් වේදනාවක් ඇත. ඒ වේදනාවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඒ වේදනාවට බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. අන්න එතකොට වේදනාවට බැඳෙන්නේ විඥානයෙන් නෙමෙයි. වේදනාවට බැඳෙන්නේ විඥාණයමයි. ඊළඟට කියනවා කනේ ස්පර්ශයෙන් හටගත්ත සැප දුක් උපේක්ෂා වේදනාවන්ට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන් මේ වේදනාවට බැඳිච්ච විඥාණය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. නාසයේ ස්පර්ශයෙන් හටගන්න සැප දුක් උපේක්ෂා විඳීම් වලට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන් මේ වේදනාවට බැඳිච්ච විඥාණය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. ওই විදිහට කයේ ස්පර්ශයෙන් හටගන්න වේදනා දිවේ ස්පර්ශයෙන් හටගන්න වේදනා, මනසේ ස්පර්ශයෙන් හටගන්න සැප දුක් උපේක්ෂා වේදනා. මේ වේදනා හයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. මේ වේදනාවන්ට බැඳී ගිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිය දැන් එකම ක්‍රමයකට විස්තර කරගෙන ඇවිල්ලා එතනින් ක්‍රමේ වෙනස් කරනවා. වෙනස් කරන සාරිපුත්තු මහරහතන් වහන්සේ තවත් ක්‍රමයකට විස්තර කරන්න පටන් ගන්නවා කියලා කියනවා ගෘහපතිය ඔබ දැන් මේ විදිහට හිතන්න කියන මේ විදිහටත් හික්මෙන්න කියනවා පඨවි ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා පඨවි ධාතුවට බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා මොනවද ශරීරයේ තියෙන පඨවි ධාතුව කේස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව බඩදිය පෙනහළු අසූචි හිස්මුලාදී කොටස් 20ක් තියෙනවා බෙදලා. ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා. තේජෝ ධාතු කොටස් 4යි වායෝ ධාතු කොටස් 6 ඔය විදිහට 42කට සතර මහා ධාතු ශරීරය තුල බෙදෙනවා. එතකොට පඨවි ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. පඨවි ධාතුවට බැඳී ගිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ශරීරය තුල තියෙනවා අපි මේවට බැඳිලා නැද්ද? බැඳිලා ඉන්නේ අපේ කේස් ටිකට අපි අපේ හිතේ තණ්හාවක් තියෙනවා. අපි මේ හැම ගැන කොච්චර මහන්සි ගන්නවද මේක ලස්සනට තියාගන්න, පිරිසිදු කරගන්න. ඊළඟට ඇඟේට රෝගයක් හටගත්තු කොච්චර මෙහෙසෙනවද? දුක් වෙනවා. අතපයක් නැති වුණු සමහර කොයි තරම් දුක් විඳිනවද? ජීවිතෙත් නැති කරගන්න. ඒතකොට මේ කොටස් වල ශරීරයේ හැම කොටසකටම බැඳීමක් තියෙනවා. ඒතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ගැන කියනවා ඊළඟට කියනවා ආපෝ ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න ආපෝ ධාතුවට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. තේජෝ ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න තේජෝ ධාතුවට බැඳී ගිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. වායෝ ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න වායෝ ධාතුවට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. තවත් ධාතු දෙකක් ගැන කියනයි මොනවද? ආකාශ ධාතුව ආකාශ ධාතුව කියන්නේ හිස් අවකාශය. මේ ශරීරය තුල තියෙන හිස් අවකාශය. ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ එක තැනක් තව තැනකින් පුළුවන් පුළුවන් වෙන්නේ හිස් අවකාශය නිසා. අපේ ශරීරය තුල තියෙන නාස් සිදුරු. කට එළියට පස්සේ උගුරේ තියෙන හිස් අවකාශය. කන් සිදුරු. ඒ වගේ ආකාශය තියෙන ආකාශ ධාතු. මේ ශරීරය තුල හෝ තියෙන ඒ ආකාශ ධාතුවටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. ආකාශ ධාතුවට බැඳී ගිය විඥානය පවත්න්නේ නැහැ කියලා හික්මෙන්න. ඊළඟට පෙන්නනවා විඥාන ධාතුවටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. කොයි ක්‍රමයෙන් ගත්තත් මේ විඥානය කැටි කරලා පෙන්නනවා. ආයතන හයේම හටගන්න මුළු විඥාණයම ගත්තොත් විඥාන ධාතුවටම බැඳෙන්නේ නැහැ කියලා හික්මන්නේ විඥාණයට බැඳී ගිය විඥානය පවත්න්නේ නැහැ කියලා හික්මන්නේ. එතකොට දැන් මේ ගැඹුරුද නැද්ද මේ ධර්ම කොටස් ටික ගැඹුරුයි මේ විස්තර කරන්නේ රහතන් වහන්සේගේ විඥානය ගැන රහතන් වහන්සේගේ විඥානයේ ස්වභාවය තමයි විස්තර කරන්නේ එත්තා පෝච පඨවි තේජෝ වායෝ නඝාදති මේ විදිහට විස්තර කරනවා පඨවි ධාතුව තුළ රහතන් වහන්සේගේ විඥානය පිහිටන්නේත් නැහැ ආපෝ ධාතුවේ පිහිටලත් තේජෝ වායෝ ආකාශ කියන කිසිම තැනක පිහිටන්නේ රූප වේදනා සංඥා සංකාර කිසිම තැනක නොපිහිට විඥානයක් තියෙන රහතන් වහන්සේ කෙනෙකුට විතරයි එතකොට ඒ රහතන් වහන්සේගේ විඥානය හා සමාන විඥානයක් පවත්වන්න කියන මේ අනිත්‍ය වශයෙන්ම සිහි කර කර අනිත් ඔක්කොම අතහරින්න කියන. මේ විදිහට මේ ධාතු කොටස් හයක් ගැන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. මේ විදිහට විස්තර කරන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නන ඔබ මේ විදිහට හික්මෙට ඉතින් අනාථ පින්නික සිටුතුමා මරණ මංචකේ මේ ගැඹුරු ධර්මය අහගෙන හොඳට නුවණින් විමසමින් කොයිතරම් උත්සාහයක් ගන්න ඕනද දැන් අර තරම් කායික වේදනාවක් දැනෙද්දි ඒ තරම් වේදනාවක් දැනෙද්දි ඔළුව පැලෙන්නනවා වගේ හිර කරන වේදනාවක් දැනෙනකොට බඩ තීරු තීරු කපනවා වගේ මුළු ඇඟම දනවා වගේ දැනෙනකොට ඒ අස්සේ මේ වගේ ගැඹීර ධර්මයක් සිහි කරන්න මරණ මංචකේ කොයිතරම් සිහි නෝනක් වීරියක් අවශ්‍ය වෙනවද ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට පෙන්නනවා තවත් ක්‍රමයකින් අරගෙන විස්තර කරනවා පංච උපාදානස්කන්ධය ගැන කැටි කරලා පෙන්නලා දෙයි. ගෘහපතිය මේ විදිහට හික්මෙන්න කියනවා. රූප උපාදානස්කන්ධය කෙරෙහි බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. සතර මහා ධාතුම එකතු කරලා කියනවා. රූප උපාදානස්කන්ධය කෙරෙහි බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න රූපෝපාදානස්කන්ධයට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. එහෙනම් සාමාන්‍ය කෙනාගේ විඥානේ රූපෝපාදානස්කන්ධේ බැසගෙන තියෙනවා. තනියෙන් විඥානේ පවතින්නේ වේදනා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. වේදනා උපාදානස්කන්ධයට බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. සංඥා උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න සංඥා උපාදානස්කන්ධයට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. සංස්කාර උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඒට නොබැඳිච්ච විඥානයක් පවත්වන්නවා කියලා හික්මෙන්න කියලා. ඊළඟට විඥාන උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා විඥාන උපාදානස්කන්ධයට බැඳීගේ විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. එතකොට විඥානේ කොහෙන් කැරකිලා කැරකිලා ගියත් එන්නේ නැද්ද? එනවා හැම තැනම තියෙන විඥාණයට බැඳෙන්නේ විඥාණයම. ඒකයි බුදුරජාණන් වහන්සේ කියනවා බටමිටි දෙකක් එකට හේතු කරා වගේ කියනවා. විඥානේ නාම රූප නිසා විඥානේ පවතින විඥානේ නිසා නාම රූප. මේ දෙකම අන්තර් සම්බන්ධයක් හැටියට දෙපැත්තට පෝෂණය වෙවි විඥානේ පවතින. ඒකට විඥාණයට බැඳී යන්නේ තවත් විඥානයකින්මයි. එතකොට මේ විදිහට විස්තර කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තවත් ක්‍රමයකට කියනවා සිටුතුමනි මේ විදිහටත් ඔබ හික්මෙන්න කියනවා. ආකාසානංචායතනයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න ආකාසානංචායතනයට බැඳී ගිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. විඥානං ඡායතනෙට බැඳෙන්නේ නැහැ කියලා ඉක්මන විඥානං ඡායතනෙට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා ඉක්මන කියනවා. ආකින් සංඥායතනෙට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ආකින් සංඥායතනෙට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. නේව සංඥා නා සංඥායතනෙට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඒට බැඳී කිය විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. මේ මොනවද මේ? අරූප ධ්‍යාන. එතකොට අරූප ධ්‍යාන වලට තියෙන බැඳීම නැති වෙන්නේ කොයි මට්ටමේදීද? අනාගාමී වෙච්ච කෙනා තමයි එතනින් එහාට තමයි රූප රාග රූප ධානය කෙරෙහි තියෙන අල්ම අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියලා සංයෝජන පහක් තියෙනවා. එතකොට මේ අරූපී ධානය කෙරෙහි අපේ හිතේ අල්මක් තියෙනවා. අහසටත් බැඳිලා ඉන්නේ. ආකාසාන අහස අනන්තයි කියලා අහස කෙරෙහි ඇති කරගන්න මනෝමය ධානයක් ඇද්ද ඒකටත් බැඳෙනවා. විඥානං ඡායතනෙ තුලින් විඥානය අනන්තයි කියලා හිතලා යම් අරූප ධානයක් උපද්දවනවා නම් ඒකටත් බැඳෙනවා. නිය සංඥා නා සංඥායතන ආදී මේ අරූප ධාන හතරටත් යම් බැඳීමක් තියෙනවා නම් ඒ බැඳෙන්නේ ත්‍රිඥාණයෙන්මයි. එතකොට ඒ අරූප ධානයන්ටත් නොබැඳෙන්න කියනවා ඒවට බැඳිච්ච විඥානයන් පවත් ඒ කියන්නේ ධාන විදර්ශනා වඩන්න කියනවා. මේක මුලදී කරන දෙයක් නෙමෙයි. අනාගාම වෙච්ච කෙනා තමයි එතනින් එහාට ධාන කෙරෙහි යම් ඇල්මක් තියෙනවා නම් ඒකත් විදර්ශනා වඩලා අතහරින්න. දැන් බලන්න මරණාසන්න මොහොතක කොයිතරම් ගැඹුරු ධර්මයක්ද මේ ඇහි. අඩු ගන්න දැන් අපිට මේ වගේ ගැඹුරු ධර්මයන් මේ නිකන් හරි බණ ටිකක් අහනවන්නේ ඌ කියාගෙන අඩාගෙන නැගට පයින් නැතුව දාලා යන්නේ ඌ කියාගෙන ඒ නිසා ඔන්න බලන්න එතනින් එහාට තවත් ක්‍රමයකට කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වනවා ගෘහපතිය මෙලවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා මෙලවට බැඳිච්ච විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා පරලොවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න පරලොවට බැඳිච්ච විඥානය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. මෙලොවටත් පරලොවටත් දෙකටම බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. මෙලොව පරලොව දෙකටම නොබැඳිච්ච විඥානයක් පවත්වනවා කියලා නොබැඳිච්ච විඥානය බැඳෙන්නේ නැතිව විඥානය පවත්වනවා කියන හික්මෙන්න කියනවා. එතකොට ඔන්න අර ඔක්කොම කැටි කරලා තවත් ක්‍රමයකට කිව්වා. මෙලොවටත් පරලොවටත් දෙලොවටම නොබැඳී ගිය විඥානයක් පවත්වන්න කියලා. මේ ගාම්භීර ධර්ම දේශනාව අහගෙන ඉන්නේද්දී අනාථ පින්ඩික සිටුතුමාගේ ඇස් වලින් කඳුළු බේරෙන්න පටන් ගත්තා. මරණ මංචකේ. ඇස් වලින් ගිය කඳුළු මූණ පුරා බේරිලා අර ඇඳේ ඉඳගෙන බණ ටික අහගෙන ඉන්නකොට ඇහෙන් කඳුළු බේරෙනකොට ආනන්ද හාමුදුරුවන්ට හිතුණා සිටුතුමාට මේ අතහැර ගන්න බැරුව තමයි මේ දැන් ඇදෙන්නේ. දැන් මේ මේ තරම් ගැඹීර ධර්මයක් කියනවා මේ අතහරින්න අතහරින්න කියලා. නමුත් අතහැර ගන්න බැරුව තමයි මේ ඇලෙන්නේ කියලා ආනන්ද හාමුදුරු කියනවා සිටුතුමනි අරමුණේම ගැලෙනව නේද අරමුණේම එල්ලෙනව නේද කියලා හෙව්වා. අතහැර ගන්න බෑ නේද කියලා. ඒ වෙලේ අනාථපිණ්ඩික සිටුතුමා කියනවා අනේ ස්වාමීනි අරමුණේ ගැලෙනව නොමේ කියලා. මම මේ තරම් කාලයක් බුදුරජාණන් වහන්සේව ඇසුරු කරා භික්ෂු සංඝයා ඇසුරු කරා නමුත් මට මෙවැනි වූ ගාම්භීර ධර්මයක් අහන්න ලැබුණ නැහැ කියනවා මෙච්චර කාලෙකට. ඒකට හේතුව මොකද්ද? මේ කියලා තියෙන්නේ රහතන් වහන්සේ කෙනෙකුගේ විඥානයයි මේ විස්තර කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට එතනක් තියෙනවා බුදුරජාණන් වහන්සේට විතරයි තියෙන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ කෙනෙකුට ඉන්ද්‍රිය ධර්ම බලලා හරියට ඉලක්කෙටම අවශ්‍යම දේ කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ මරණ මංචකයේ කියලා දුන්නේ ගැඹුරුම දේශනාව. අනාථපිණ්ඩික සිටුතුමා කියන අනේ ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරා දීර්ඝ කාලයක් තිස්සේ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරා නමුත් මට මේ තරම් ගැඹීර දේශනාවක් නම් මේ කාලෙට අහන්න ලැබුණ නැහැ කියලා. ඒ නිසායි කියනවා මට මේ ධර්මයේ තියෙන ගහම්බීර බව ගැන ඇතිවෙච්ච ශ්‍රද්ධාවටයි කියනවා මගේ ඇස්වලින් අඳුරු බේරෙන්නේ. ඒ වෙලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන සිටුතුමනි මෙවැනි ගාම්භීර ධර්ම දේශනා අපි ගිහි ජීවිතේ ගත කරන කසීසලු අඳින ගිහි අයට දේශනා කරන්න නැtei කියන. ඒකට හේතුව ගිහි කෙනෙකුට රහත් වෙන හැටි කියලා වැඩක් නැහැ. ගිහි කෙනෙකුට කියන්න ඕනේ ඉස්සෙල්ලා සද්ධානුසාරී වෙන්න හැටි. ධම්මානුසාරී වෙන හැටි සෝවාන් වෙන හැටි ටික ටික ටික ටික අර මොහොතට බහිනවා වගේ පිළිවෙලින් ධර්මයේ කරා යන හැටි කියලා දෙනවා. මෙවැනි ගැඹීර දේශනා අපි කරන්නේ පැවිදි අයටයි කියනවා. ඒ වෙලේ අනාථ පිටික සිටුතුමා මරණ මංචකේ ඉල්ලීමක් කරනවා සියලු දෙනා වෙනුවෙන්. අනේ ස්වාමීනි ගිහි ජීවිත ගත කරන අය අතර කෙනෙක් අඩුවයි ඉන්නවා. මෙවැනි ගාම්භීර ධර්ම දේශනාවන් අවබෝධ කරගන්න පුළුවන් අය ගිහි ජීවිත ගත කරන අය අතරක් ඉන්නවා. ඒ නිසා ස්වාමීනි මෙවැනි ගාම්භීර දේශනාවන් පැවිද්දන්ට පමණක් නෙමෙයි ගිහි අයටත් දේශනා කරන සීක්වා කියලා ඉල්ලීමක් කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක නිහඬව පිළි අරගෙන තියෙනවා. ඉතින් එහාට ඒ ගැන විස්තරයක් නැහැ. උන්වහන්සේ එතකොට මේ ඉල්ලීම තුළ එවැනි ගහම්බීල දේශනාවන් ගිහි අයටත් පවත්වන්න කියලා මරණ මංචකේ අනේ පිටු සිටුතුමා ඉල්ලීමක් කරනවා. ඉතින් මේ දේශනාව කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ එක්ක සිටුතුමාගේට මේ විදිහට හිත පිහිටවන අනිත්‍ය වශයෙන් වඩන්න කියලා කරුණු කියලා දීලා සිටු මැදුරෙන් එළියට බහැලා ටික දුරක් ගියා. යනකොට සිටුතුමා මේ ධර්ම කරුණු ගැනම හිත පිහිටවාගෙන විමස විමස ඉන්නදී හේම මරණයටපත් වුණා. ටික වෙලාවකින් ජේතවනාරාමයට කෙනෙක් දුවගෙන ඇවිල්ලා කණවිඩේ කිව්ව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා මරණයටපත් වුණා කියලා භික්ෂුන් වහන්සේලා සියලු දෙනාට කණවිඩේ කිව්වා. දැන් බොහොම දුක්ඛදායක දවසක් එදා. ඇයි ජේතවනාරාමේ හදන්න කෝටි 54ක් වේදන් කරලා හිටපු ප්‍රධානම දායකයා නිතර භික්ෂුන් වහන්සේලා කෙරෙහි හොයලා බලපු කෙනා ඒ වගේ කෙනෙක් ධර්මයක් අවබෝධ කරගෙන හිටපු ඒ වගේ ගුණවන්ත කෙනෙක් නැති වුණාම මේ වික්ෂුන් වහන්සේලාට ඒ පිරිසට ඒක දැනෙනවා. ඉතින් එදා දවසේ ධම්සභා මණ්ඩපේ එදා දවසම කතා වුණේ මේ ගැන. මේ ගැන කතා වෙලා ඉතින් වික්ෂුන් වහන්සේලා බොහොම දුකසේ ගුණ කියලා අනාථපිණ්ඩික සිටුතුමාගේ ගුණ කතා කර කර ඉඳලා එදා රාත්‍රී නිින්දට ගියා. බුදුරජාණන් වහන්සේ රාත්‍රී 10ට උන්වහන්සේගේ ගන්ධ කුටියට ගිහින් ටික වෙලාවක් යද්දී මුළු මහත් ජේතවනයේ ආලෝකමත් කරගෙන විශාල දිව්‍යමය ආලෝකයක් උන්වහන්සේගේ ගන්ධ කුටියට ඇතුල් වුණා. ඇතුල් වෙලා ඒ ආලෝකයේ තුලින් දෙවි කෙනෙක් නිර්මාණය වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ගාථා හතරක් කිව්වා. ඉදං හිතං ජේතවනං ඉසි සංගනිසේවිතං ආවුත්තං ධම්ම රාජේන ප්‍රීති සංජන නම් මම මේ 제තවන අසු ආරාමේ බුදුරජාණන් වහන්සේ ධර්ම රාජයාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ඉන්න හැටි දකිද්දි මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තම ඒතේන මච්ඡා සුච්ඡන්ති නදොත්තේන ධනේනවා කෙනෙක් ගෝත්‍රය නිසා උපන් කුලය නිසා හෝ ධනය නිසා හෝ සල්ලි තියනවා කියලා කෙනෙක් පිරිසිදු භාවයට පත් වෙන්නේ කෙනෙක් පිරිසිදු භාවයට පත් වෙන්නේ කම්මං කර්මී ක්‍රියාවේ අවබෝධයෙන් ධර්මයෙන් සීලයෙන් අන්නේ කර්ම තුලින් තමයි කෙනෙක් පිරිසිදු භාවයට පත් වෙන්නේ. ඔන්න බලන්න ධර්ම අවබෝධය කරපු දෙවි කෙනෙක්ගේ ස්වභාවය. ඒ කියන වචනවල තියෙන ගැඹීරත් ඊළඟට කියනවා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ සුචිනේ ධම්මං ඒවත් ප්‍රතිසුද්ධති. තමාගේ යහපත උදා කරගන්න කැමති ප්‍රඥාවන්ත කෙනා, පඬිත කෙනා යෝනිසෝ මානසිකාරයේමයි කියන යෙදෙන්නට ඕනේ. ධර්මයේමයි කියන නෝනින් විමසලා යෝනිසෝ මානසිකාරයේ දෙන්නට ඕනේ. අන්තිම ගාථාවෙන් කියනවා සාරිපුත්තෝච පඤ්ඤාය සීලේන උපසමේනච යෝහි පාරගතෝ බික්ඛු ඒතාව පරමෝසියා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි කියනවා සංසාරෙන් ඊතරට වැඩි මහරහතන් වහන්සේලා අතර අග්‍රම කෙනා මේ ගාථා හතර කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ අතුරුදහන් වුණා. පසුවදා බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට භික්ෂූන් වහන්සේලා රැස් කරලා කියා හිටිය මහණෙනි ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න විශාල දිව්‍යමය ආලෝකයක් තුලින් පැමිණිච්ච දෙවි කෙනෙක් ගාථා හතරක් කියා හිටියා. පළවෙනි ගාථාවෙන් කිව්වා සංඝ ඉර්සින් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්න මේ ධර්ම රාජයන්න් වහන්සේ ජේතවන ආරාමයේ වැඩ ඉන්නවා දකිද්දි මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා. බලන්න දෙවි කෙනෙක් ජේතවන ආරාමේ හදපු කෙනා දිවි ලෝකයට ගිහිල්ලා ජේතවන ආරාමේ දිහා බලලා සතුටු වෙන හැටි. තමන් හදපු ආරාමේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉන්නවා දකිද්දි ඇති වෙන සතුට ඊළඟ ගාථාවෙන් කියනවා කෙලෙක් උපන් කුලේ නිසාව සල්ලි තියෙන නිසාව පිරිසිදු වෙන්නේ කම්මං විජ්ජාච ධම්මෝච කර්මයෙන් අවබෝධයෙන් ධර්මයෙන් සීලෙන් තමයි කෙනෙක් පිරිසිදු භාවයටපත් වෙන්නේ. තුන්වෙනි ගාථාවෙන් කියා හිටිය තමන්ගේ යහපත උදා කරගන්න කැමති කෙනා යෝනිසෝ මනසිකාරයමයි දෙන්නට ඕනේ. මහණෙනි ඊයේ රාත්‍රියේ දෙවි කෙනා හතරවෙනි ගාථාවෙන් කියා හිටියා සංසාරයෙන් එතරට වැඩි භික්ෂූන් වහන්සේලා අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි අග්‍රම කෙනා කියලා අතුරුදහන් වුණා ඒ වෙලේ භික්ෂූන් වහන්සේලා අතර වැඩ හිටපු ආනන්ද හාමුදුරුවෝ නැගිටලා කියනවා ස්වාමීනි ඔය නම් එකත් එකටම අනාථ පින්ඩික සිටුමාමයි කි. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද කොහොමද ඔබ ඉලක්කෙටම අනාථ පින්ඩික සිටුමාමයි කියලා හිතුවේ? ස්වාමීනි අනාථ පින්ඩික සිටුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමකින් කියන හිතී. ඒ නිසායි කියන ওই දිව්‍ය ලෝක ඉපදිලත් ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේම ගුණයක් කියලා ගියේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඊ රාත්‍රී තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ආවේ අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා කියලා. එතකොට බලන්න අදට දිව්‍ය ලෝකේ වැඩ සිටින අනාථ පිණ්ඩික දිව්‍ය පුත්‍රයා අදටත් වැඩ සිටිනවා. ඒ නිසා එවැනි මරණාසන්න මොහොතක එවැනි ගාම්භීර ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න සුදත්ත සිටුතුමාට අනාථපිණ්ඩික සිටුතුමාට වාසනාව ලැබුණා. ඒ නිසා අපි ඔබත් උත්සාහ කරන්නේ ධර්මයේ දියුණු කරගන්න ධර්මයේ අවබෝධ කරගන්න ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් සලස ගන්න. ඔබටත් මේ තරම් ගැඹීර දේශනාවක් නැති වුණත් අඩු ගානේ සුගතියක හරි හිත පිහිටව ගන්න. කවුරු හරි දරුවෙක් හරි ළඟට ඇවිල්ලා මේ අනිත්‍යයි මේක මේ විදිහට අතහරින්න මේවා කෙරේ ඇලෙන්න එපා. මම මතක දවසක් කියලා දුන්නා. නකුල මාතාව තමන්ගේ ස්වාමියා මරණාසන්න වෙච්ච වෙලාවේ ළඟ ඉඳගෙන හිත පිහිටවපු හැටි සුගතිය. එතකොට ඒ වගේ තමන් ධර්මයේ කරා යනකොට තමන්ගේ දරුවෝ ධර්මයේ කරා යන්න පුරුදු කෙරෙවොත් ඔබ මරණාසන්න වෙනකොට ඔබට ළඟ ඉන්නේ ධර්මයේ දන්න ධර්මාවබෝධයක් තියෙන අය. ඒ අයගෙන් අනුතරක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබටත් මරණ මංචකේ මේ ගහම්බීර ධර්මයේ තුලම හිත පිහිටවාගෙන ධර්මයේම අවබෝධ කරගන්න මේ උතුම් දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි. අද මේ දේශනාවෙන් මේ දේශනාවේ ගැඹුරු ධර්ම කරුණු කොටස් මම වැඩි විස්තර කරේ නෑ මම ලංකාවේ කරපු පැය එකමාරක දේශනාවක් තියෙනවා ඒක මම ලැබෙන්න සලස්වනවා මේ දේශනාව හොඳට මතක තියාගන්න මේකෙන් අපිට ජීවිතේට ගන්න ඕනේ දේවල් තියෙනවා එතකොට මේ පටිය ඔබ අරගෙන ආයෙමත් අහන්න කීප සැරයක් එතකොට ඔබට තව ටිකක් දැනුම ඇති කරගන්න පුළුවන් ඉතින් මේ දේශනාවෙන් රැස් කරගත්ත සීලූම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා අනාථ පින්ඩික දෙවිය පුත්‍රය ඇතුළු සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අස ඉසුරු වර්ධනය කරගෙන ඉතුරු මාර්ගඵලත් අවබෝධ කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවා අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං සරණි ඒ වගේම ඔබ නමින් මිය පරලෝකී යම්තා ඥාති හිත මිත්‍රාදී පිරිසක් වෙත්නම් ඒ සියලු ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා මිය පරලෝකයේ සියලු ඥාතීන් සංසාර දුකින් අත මිදේවා කියලා සාදු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාම ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාම ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතාම ඥාතයෝ ඒ වගේම අප අද ධර්ම දේශනාවට ඇස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට ඔබ සෑම සියලු දෙනාටමත් මේ විහාරස්ථානයට උදව් උපකාර කරන දායක කාර්කාදී සෑම සියලු දෙනාටමත් ඔබේ දූ දරු ඥාති මිත්‍ර හිත මිත්‍රාදී හැම දෙනාටමත් උතුම් වූ ධර්මාභෝධයේ පිණසම මේ උතුම් දේශනාවෙන් රැස් කරගත් සියලු පින් අප සෑම සියලු දෙනෙකුටම උපකාර වේවා කියන අදිෂ්ඨානය කරමි දැයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු හැම දිනාටම පිරුවන් සරණයි